විශේෂයෙන්ම මේ රටේ දූෂණය තියෙනවා. ඒ දූෂණය ගැන විභාග කරලා බලන්න. අපි වෙනම එක ලේකම් කාර්යයක් දාලා තියෙනවා. දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අල්ලස් කොහොමද අලුත් අධ්‍යක්ෂ ජනරාල්තුමිය පත් කරා. එතුමිය මට ඇවිල්ලා කිව්වා මේ පරීක්ෂණ නිලධාරීන් 53ක අබෑර්තු තිබුණා. පුදුමයක් මේ ගන්නෙ. මේවා කරන්න ඉස්සෙල්ලා සාක්ෂි බලන්න. නිකන් ගිහින් මිනිස්සු ඉරදාන අපි චෝදනා කරලා තියෙනවා. ඒ චෝදනා කරපු අයට විරුද්ධව සාක්ෂි තියෙනවා. ඒ ලියවිලි බලලා සාක්ෂි හදාගෙන ඊට පස්සේ පියවර ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. නීතිය අනුව අපි ක්‍රියා කරන්න කියලා මම කියන්නට කැමතියි. ඔතන සමහරු බන්නන්න පරණ විදියට කරන්න පරණ සෙල්ලම් කරන්න පුළුවන් කියලා මම මතක් කරන්න කැමතියි අයට ජනතාව ඒ අයට සමාව දෙන්නේ නැහැ